දැයි සීල දනාගම තෙරුවන් සරණයි. අපි අපේ පළවෙනි පර්යංකයට සූදානම් වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා විනාඩි 5ක 10ක විතර වගේ භාවනා මෙහෙවීමක් කරන්න. ඒ සම්බන්ධයෙන් අපි පොඩි මතක් කිරීමක් කරගත්ත සක්මන් භාවනා පිළිබඳව ඊට සාපේක්ෂව බැලුවොත් පරියංක භාවනාවේදී අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ පාවිච්චි කරන්නේ ඒකට ගොඩක් වෙලාවට අපි භාවනා මධ්‍යස්ථානවල විශේෂයෙන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානවල මේ ඉඳගෙන ඉන්න රූපයක් අපේ ਸਰවචනාසික රූපේ ඉදිරිපත් කරන ඉතින් ඒක තමයි අපි ආදර්ශයට ගන්න. නමුත් ඒක බරක් කරගන්න එපා. ඔක්කොටම එහෙම ඉඳ ගන්න බෑයි කියලා මේ ඉරියව්ව ගන්න බෑයි කියලා භාවනා කරන්න බෑයි කියලා දෙයක් ඇත්තේ නෑ. මේක තමයි ප්‍රශස්ත ඉරියව්ව. මේ ඉරියව්වේ තියෙන වටිනාකම තමයි ඒක සකස් කරගත්තට පස්සේ හරියට නිකන් මේ පිරමීඩයක් වගේ හැදෙන්නේ. ඒ පිරමීඩ තමයි ලෝකේ තියෙන කාලගුණ දේශගුණ විෂමතාවට හොඳටම බලපාන බලපෑමක් ඇති කරගන්න නැති දේ පුදුම පට්ටලයක් තියෙනවා. ඒ නිසා ඉඳ ගන්නකොට තමන්ගේ මේ යටිපහටි ප්‍රදේශ උත්තර පොළොව බදාගෙන ඉන්නවනම් යට ගොඩ වෙලාවක් ඉන්න පුළුවන්. ඒ යටිපහටි ප්‍රදේශේ වදින දැන් අඩු නම් ශේෂ්ත්‍රඵලයේ අඩු වෙන්න අඩු වෙන්න ඉන්නේ ඉරියව හරි කටුක වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව තැන්නක සමතලයක මේ ਸਰවචනාංශී බොහොම කාලයක් පරිශන කරලා හොයාගත්ත එක. ඉතින් පුළුවන්තර උත්සාහ කරනවා හැමෙන්න නමුත් බෑ කියලා මාර කිව්වා වගේ හිත තපනාපක ගන්න එපා. කොහොම හරි වාඩි වුණාට පස්සේ Tamanට ඉරියව සකස් කරගත්ත Tamanට අද්දක වහගත්තාම ඉන්නේ ඉරියව්වේ සුවයක් දැනුනොත් විතරයි භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කවදාකවත් දඬු කඳේ ගැහුවා වගේ, කටු බෙරක පෙරලනවා වගේ ඇඟ හිර කරලා මිරිකලා අල්ලන්න යන්න එපා. ඒකට කවදාවත් භවනාට පෙළඹීමවත් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට පట్టල වාඩි වෙලා පරියංග භාවනාවද අපි ඉස්සල්ලාම කරන්නේ කයට හිත ගැනීමේ ප්‍රයත්නයක් එහෙම නැත්නම් පුර නිමිත්තක් විදියට ඇද්දක වහ ගන්න. මොකද අපි ඇද්දක අරලා තියෙන සාකල් හිත බොහෝ විට පිටපයින්නවා. බාහිර දේවල් දකින්න වෙන විදියකට අපිට කියන්න පුළුවන් අපිට වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇස් දෙකෙන් කියලා. ඒ නිසා අපි මේ වෙලාවේදී සීලේ අංගයක් නෙවෙයි නමුත් අපි භාවනා මේ ශික්ෂාවක් නැත්නම් සමාධි ශික්ෂාවකට අනුග්‍රහ පිස ඇස් දෙක වහගෙන බලනවා ඇස් දෙකෙන් නෙවෙයි හිතෙන් Taman දැන් මේ ඉන්න ඉරියව්ව කොහොමද කියලා අත්දකින්න උත්සාහ කරන. නැත්නම් ඉන්න ඉරියවට හිත යොදවනවා. එහෙම නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියනකට හිත යොදන එක තමයි අපි සතිය පිළිබඳව දෙන ආධුනිකයෙකුට දෙන පළවෙනිම නිර්වචනය. යම් වෙලාවක තමන් භාවනා සඳහාම ආසනය සකස් කරගෙන ඒ ආසනයේ ඉන්න බව මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නවා අපි ඒකට කියනවා සතිය එළඹියයි කියලා. එතකොට මේ සතිය එළඹිච්ච බව දැන ගැනීමට දැන් මට සතිය එළඹිලා කියලා දැනගත් එකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ තමයි සති සම්පජාඤ්ඤය දෙක ළඟ තිබුණට ඒක හරියට දන්න කෙනා විතරයි මේ දෙන්න පුරුද්දගෙන කතිය තියෙනවා තියෙන බව දාන්න. සතිය තියෙනවා තියෙන බව දන්නේ කෙනා තමයි භාවනා කරනවා කියලා අපි කියන්නේ. නැත්තම් උඟ වෙලාවට අපි සතිය තියෙනවා ඒ බව දන්නේ නැහැ. ඒ කියන්නේ අපි සලකන්නේ එතකොට අපිට සතිය ආනිසංස ලැබෙන්නේ නැහැ. නිසා යම් වෙලාවක මේ වගේ සමබර වාඩිුණාට පස්සේ ඒක වෙහෙසක් නැහැ. පහසුවෙන් වාඩිලා ඉන්න පුළුවන්. ඒ බවට ලකුණු දෙක තුනක් කයට අනුග්‍රහ කරන්න කියනවා. වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොදලා බලන්නයි කියනවා. වම් පැත්තයි දකුණු පැත්තයි සමබර සමමිතිකද කියලා. එහෙම නැති වුණොත් ඒ අසමබර භාවයේ අසමමිතික භාවය නිසා නොබෝ වේලාවකින් වෙහෙස වෙන්න පටන් ගන්නවා වේදනාවෙන් පටන් ගන්නවා. ඒ නිසා අඩුගානේ ආරම්භක ශේෂයේදී වම් පැත්ත දකුණු පැත්ත සමබර කරන්න කියනවා. දෙක කිසිම මස් පිඩුවක් දඬු කරගන්න එපා, දැඩි කරගන්න එපා. කොහොම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න කියනවා. මේ භාවනා කරන්න වාඩිවෙනකොට පස්සේ උගෝ දෙනෙක් ආයාස කර තත්වයකටපත් වෙනවා. ඉක්මනට ප්‍රතිඵල අපේක්ෂා කරනවා. එතකොට වෙන්නේ කයේ සහයෝගයේ භාවනාවට නොලැබී යනවා. එනිසා කයේ සහයෝගය ලබා ගන්න නම් බලන්න බෙල්ල පිටිපස්සේ මාස් පිඩු, කොන්දේ මාස් පිඩු, අතපය ඒ ගාත්‍රාවල තද වෙච්ච ගතිය, හිර වෙච්ච ගතිය, මිරිකලාලා තියෙන ගතියක් තිබුණොත් ඒක භාවනා කරන අනුග්‍රහයක් වෙන්නේ කරදරයක් වෙනවා. ඒ නිසා බොහොම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න තියාගෙන මේ භාවනා කරනවා කියලා අපි කරන්නේ මේ ලබාගත් සමමිතික භාවයේ මේ සැහැල්ලු භාවයේ පැයම ඉන්න එකයි. යම් කිසි කෙනෙකුට එහෙම ඉන්න පුළුවන් නම් ඉතින් රහත් කියලා කියන්නේ ඕනෝක තමයි. හොඳට පట్టල කරලා කය තැම්පත් කරලා මේ නිදා ගන්න කැමති පොඩි බබෙක් කිරිතිලා නාවලා ඒ බබායි කොට් එකේ හොඳට තැම්පත් කරලා එක දිගට නිදාගත්තොත් අම්මා දන්නවා බබා වැවෙනවයි කියලා වෙලාවේ. වැඩෙනවයි කියලා. ඡංගලවුවොත් වර්ධනේ බාල වෙනවා. ඉතින් ඒ වගේ අපිත් භාවනා කියන වර්ධනේ කියන වචනේ තියෙන සමානාර්ථ පදය භාවේති කියලා කියන්නේ වඩනවා කියන එක. ඒ වැඩිවීමට මේ ඉන්න ඉරියව්වේ සැප පහසුව සමමිතික භාවයේ සහැල්ලු භාවයේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ චිත්තක්ෂණය විතරයි අපි මේ ශරීර යන්ත්‍රයට ප්‍රේම කරන්නේ. නැත්තම් මේක දසවද දීලා නානා විදියට වද දෙනවා අපි මේ ශරීරෙට හරියට යන්ත්‍රයකට ගරු කරන්නේ නැතුව යන්ත්‍රයක් පාවිච්චි කරන මිනිසෙක් වගේ. කරත්තේ ගුණාට ගරු කරන්නේ නැතුව කරත්ත බඳින කරත්තකාරයෙක් වගේ අපි මේ මුළු සංසාරේ පුරාවට කරලා තියෙන්නේ මේ අනාගත සැප සම්පත් વિશેයි හෝ කරන ලද නරක වැඩ අතීතේ නිසා හෝ මේ ශරීරයට වෛර කරන එක. ඒ ඔක්කොටම වැඩි බලවත් කියලා සරුවත් chance දේශනා කරනවා. වර්තමාන හොඳට කය සමමිතිකව වාඩි කරලා සමතුලිතව වාඩි කරලා ඒ පහසුව ඒ සැහැල්ලුව දන්නවනම් අපි පළවෙනි වතාවට සංසාරේ කයත් එක්ක යාළු වෙනවා. කයත් එක්ක ආද වෙනවා. මේක තමයි මිත්‍රත්වය කියන්නේ. මේ තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඒ තමන්ගේ කයත් එක්ක යාළු වෙලා හොඳට යාගේ අඩුපාඩුකම් දැනගෙන ඉන්න කෙනාට විතරයි තව කෙනෙකුට මෛත්‍රී කරන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි එහෙම ඉන්න කෙනාට අනික් අයත් මෛත්‍රී කරනවා. එනිසා මේ සාමාන්‍ය ජීවිතය කරන මෛත්‍රී භාවනා සමතපැත්තෙන් නම් මම මේ විස්තර කරන්නේ විපස්සනා භාවනා කරන එක නයි බේම මෛත්‍රී වඩනවා. ඒක කරන්නේ චිත්තක්ෂණ කීයක්, තප්පර කීයක්, විනාඩි කීයක්. තමන්ට තමන්ගේ ඉරියව්ව හිත පවත්වා ගන්න පුළුවන්. ඊටපස්ස තන බැන්න ඊටව සකස් කරගන්න. ඒ පළවෙනි පරියන්කම හරියන්නේ නැහැ. පළවෙනි දවසේ හරියන්නේත් නැහැ. දෙක තුන හතර තමයි පළවෙනි වැඩමුළුවේ හරියන්නේත් නැහැ. භාවනා වැඩමුළු කීපයක් කරාට පස්සෙ තමයි තේරෙන්නේ මේ නිදාගන්න ගිහිල්ලා ඇඟ නින්දට සුදුසේ සකස් කරනවා වගේ. ඒ මේ පරියන්කේට සුදුසේ සකස් කරගන්න එක බොහොම දුෂ්කරයි. ඒ තරම මේ ශාරීරිය මේ හරකෙක්ගෙන් වගේ වැඩ අරගෙන අපි පුරුදු කරලා තියෙනවා. වැඩ ගන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් වරින් වර වරින් වර මේ වගේ විශ්‍රාම වෙන්න දෙන්න ඕනේ. හුදේකලා වෙන්න දෙන්න ඕනේ. විවේක වෙන්න දෙන්න ඕනේ. සතුටු වෙන්න දෙන්න ඕනේ. මිත්‍ර වෙන්න ඕනේ. ඉතින් මේ මිත්‍ර වුණාට පස්සේ මේක දන්නේ කොහොමද? මගේ හිතේ දැන් කයේ දැන් නෑ මගේ හිත දැන් කයේ තියෙනවායි. එතන නන්නත්තර වෙච්ච හිත ගෙටක වැදුනායි කියලා දැනගන්නේ කොහොමද කියන එක තමයි අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් Tamanට එතකොට තේරෙනවා මේ පොළොව හැපිලා තියෙන තැන්. එතන තමන්ගේ ඉරියව්ව පිසරේ තියෙන පිරමීඩයක් වගේ හුඹහක් වගේ ඒකට ද්වේෂ කරන්නේ නැතුව හොඳට මුළු ශරීරෙම බුද්ධ විඳින්න පුළුවන් නම් ලකුණු තුනක් තේරෙයි. ඒ ඔක්කොටම තේරෙයි. සත්‍යමත්න හැම වෙලාවෙම තේරෙයි. මම මැරිලා නෑ කියලා තේරෙවි. ඉන්නවා. වෙමි. කියලා කියන්නේ ඒ වෙලාවේ අත්දැකීමක් තියෙනවා Tamanට දැන් මැරෙලා නැහැ කියලා. ඒක එක. ඒකට මන්ට නිින්ද ගිල නැහැ කියලා තේරෙවි. මම මේ අසීයෙන් දැන් හීනෙන් කතා කරනවා නෙවෙයි. ඒක දෙක. සිත තුන වැටෙහිවි මම සීමුර්ජා වෙලා නැහැ සීයේ ලැබිලා ඉන්නේ කියලා. අසීයෙන් ප්‍රමාවෙන් නෙවෙයි කතා කරන්නේ සීයෙන් අප්‍රමාදීව කියලා අන්නේ වැටහෙන කාරණාව තමයි මේ ශාරීරික අතර මෙතන දැන දැනීම. ඒතකොට දන්නවා මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඉතින් මේක ගොඩාක් කල් පරිශන කරපු ਸਰවචාන්සිය දක්වපු දෙයක් තමයි මේ විවිධ දැනීම්, විවිධ කැක්කුම් පිපුරුම්, විවිධ උණුසුම් සිසිල් ගති දැනෙනවා. නමුත් ජීවත් වෙන බඩ තියෙන අත්‍යන්තම ලක්ෂණය නැතුවම බැරි ලක්ෂණය. අජත්ත ලක්ෂණය තමයි හුස්ම වැටෙන එක. ඒ නිසා ජීවත් වෙන බව දැනගත්තට පස්සේ ඒ යවි අරහෙන් මේන් මතුවලා යන අත්දැකීම් වෙන්න අරින්න ඒක එකක්වත් තරහ වෙන්න එපා. නමුත් බලන්න yaadena දේ මේ ජීවත් වෙන එක නැගේ නැතුවම බැරි ලක්ෂණය තමයි ප්‍රාණයාමී කියලා මේක සංස්කෘත භාෂාවෙන් කියනවා ආනපානී කියලා අපි පාලි භාෂාවෙන් කියනවා ආශ්වාස ප්‍රශ්වාස කියලා සිංහලෙන් අපි දාගෙන තිනවා මෙන්න මේ හුස්ම ටික දැනුණා නම් ආ එහෙනම් ඒකට තේරෙනවා මම දැන් නිදි නෑ මැරිලා නෑ ක්ලාන්ත වෙලා නෑ ඉතින් මේ ඒ බව දැනගෙන හුස්ම කීයක් ගන්න පුළුවන්ද කියන එක තමයි භාවනා දියුණුව කියලා කියන්නේ සතිය දියුණුව කියලා කියන්නේ සතිපට්ඨානයි කියලා කියන්නේ ඉතින් ඒක සඳහා අපි දෙන්නේගේ දැනුම සමාන නෑ මේ පොදුවේ අපි මේ ගන්න දැනුම අපි තනවා වඩා ගන්න ඕනේ ඉස්සරහට තනවා වඩා ගන්න ගන්න තමන්ට තේරෙයි කරන අත්තරදි ගානට එnde end end දියුණුවක් එන්න පටන් ගන්නවා ඉතින් එතකොට අර ඉස්සලා ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හැපෙන තැන වැටෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒක ඇතුලේ ඒ ඉන්නවා කියන එක ඇතුලේ මේ පරිවෘත්තීය ක්‍රියාවලිය හුස්ම ගන්න එක වෙනවා. සමහරෙකුට ඒ හුස්ම පොද නිසා නාසිකාග්‍රේ සෝසන පද්ධතිය උඩම කෙලවරේ වැටෙනවා. තව සමහරෙකුට සෝසන පද්ධතියේ පහතම කෙලවරේ උදරච්ඡ දෙහිල පහළ යනවා බඩ පිම්බෙනවා හැකිලන වැටෙනවා. ඒ දෙකම සිද්ධ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන්. ඒ නිසා කොතන ක්‍රියාකාරකම සිද්ධ වුණත් කමන්නේ. ඒක වෙන වෙන වෙලාවේ එතන එතන සතිය පවත්තන්නේ මේක නිමිත්තක් කරගන්න. වෙන විදිහට කියනවා මේක හිතට හිතාගත් එකක් නෙවෙයි, හීනයක් නෙවෙයි, මත් වෙලා කරන එකක් නෙවෙයි කියලා. මෙන්න මේ එළඹ වාසය කරනකොට ඒ වගේ හුස්ම පේන කෙනෙකුට නම් හුස්ම රැලි කීයක් පේනවද? පිම්බීම හැකිලිම පේන්න ගත්තා නම් ඒව රැලි කීයක් පේනවද? එහෙම නොපේනොත් කමන්නේ මම දැන් මෙතන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා තප්පර කීයක් විනාඩි කීයක් ඉන්න පුළුවන් කියලා බලන්න. ආන්නේ විදිහට බලනකොට දැනෙන දේෙන් තමයි හිතා ගන්න පුළුවන් ඉන්නේ මෙයා නියම පාරට ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම නැතුව කල්පනා වෙනවා නම් අතීතේ අනාගත සැලසුම් හදනවා නම් තමන්ගේ ගෙවල් දොරවල් ඉන්න ඇත්තෝ ගැන කල්පනා කරනවා නම් මෙතන නැතුව වෙන තැනකට හිත දුවනවා නම් ඒ ඔක්කොම අපි මේ වෙලාවේදී කියනවා අසතිය අන්‍ය විහිිත හිත වික්ෂිප්ත මනස කියලා. ඉතින් ඔක්කොගෙම හිත එහෙම තමයි. පුල්ලු පුළුවන් වෙලාවේ අර ලිග්ගල් තුනක් උඩ මුට්ටියක් තිබ්බා වගේ මම දැන් මෙතන කියන ලිග්ගල් තුනට ගන්න මම දැන් මෙතන. එන්ට මම මැල්ල නැහැ. මට නිින්ද කිල්ල නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ආනේ අත්දැකීමේ ඉන්නකොට වැටහෙන දේ කියන එකෙන් හිතා ගන්න පුළුවන්. මේ කියන දේ වැටුණාද සතිය එළඹිලා හිටියද කියලා. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට නම් ඒ පයේ හිත තියන්න. පරියන්කේ ඉන්නකොට කයේ තමයි පයේ නෙවෙයි කයේ යටිපහටිය තියලා පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයට ගන්න. එතකොට මේ හැපෙන තැන එකයි. ආශ්වාස ප්‍රශ්වාසන නාස්කාග්‍රහදී උඩුතොලේ හැරි වැටෙයි. පිම්බි මැකිනවා උදරේ වැටෙයි. සක්මන් කරනකොට නම් වම් පාය එක වෙලාවකට දකුණු පාය එක වෙලාවකට කියලා වැටෙන තැනත් වෙනස්. පරියංකේන උඩුකය තමයි අපි හිත පාත්තන්නේ. යටිකය එහෙම බැඳලා තියාගන්න. සක්මනේ නම් යටිකය තමයි හිත පාත්තන්නේ උඩුකය අපි හොල්ලන්න නැතුව තියාගන්න. සක්මනේදී නම් ඇත්ත දෙක අරගෙනම ඉන්න කියනවා. පරියංකේ නම් ඇත්ත දෙක වහගෙනම ඉන්න කියනවා. සක්මනේදී නම් චේතනාපූර්වක හිත හිතා පයෝසෝනවා තියෙනවා වම දකුණ වෙන වෙහෙවනවා. චේතනාව සහගතයි. පරයන්කේදී මොන විදිහෙන්වත් චේතනා කරන්න එපයි කියලා කියනවා. හුස්ම ගන්න ඕන කියලාවත් හිතන්න එපා. ඉබේ වැටෙන හුස්ම බලන්න. මොනම දෙයක් චේතනාපූර්වක කෙරුවොත් පරයන්කේ අර සූක්ෂම සමතුලිත භාවයේ සම්බර භාවයේ කැඩෙනවා. ඉතින් මේ වගේ අර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඉස්සරහට ඒව ගැන සාකච්ඡා කරමු. එනිසා අපි බලමු මේ පැයේ කොච්චර වෙලා අපට මේ තැම්පත් කරගත්ත හිතේ කයේ හිත පවත්වන්න පුළුවන්ද කියලා. එනිසා කාටට අවශ්‍ය නම් දැන් උනත් කය වෙනස් කරගන්න ඒ විදිහට වෙනස් කරගන්න ඒකල බලන්න ඒ සකස් කරගත්ත කයේ සමතුලිත කයේ සමබර කයේ සහල්ු කරගත්ත කයේ කොච්චර වෙලා පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා මෙච්චරයි මම අදහස් කරන්නේ මේ භාවනා මෙහිමක් වශයෙන් මට පොඩි වෙලාවක් දෙන්න මේ ටික මම සිංහල නොතේරෙන ඉංග්‍රීසි භාෂාව තේරෙන අය සඳහා කෙටි සම්පීඩනයක් කරනවා Uh, so far you was discussing about how to make use this time for sitting meditation or efficiency of the sitting meditation. So if I am to translate or uh, briefly about what I mentioned, what you have to do in sitting, if you are sitting in front of the statue of the Buddha, just see how contented, how balanced, how serene he is sitting. If possible, make your body like that. If it is not possible, don't worry. Just make it symmetrical, relaxed. And uh, close your eyes in order to sweep through your body, to see your body as to whether it is symmetrical, whether it is uh, relaxed. As far as you know your relaxed body, as far as you know your symmetrical body, you are mindful. As far as you know that you are symmetrically sitting, that means you are not dead, you are not sleeping, you are not unconscious. So these three are very important to say, when and where you are mindful, you are not dead, you are not sleeping, you are not unconscious. So, what are the positive signs to say I am living? What are the positive signs to say I am not sleeping? What are the positive signs to say I am not unconscious? After long experimenting, the Buddha discovered the breath is in, in the utmost intrinsic feature of the living body. Knowing the breath is the sign that you are awakened. And uh, not living the past and the future with other people and other place indicate you are here with the breath. So breath is something you can experience with a calm mind, mindful mind, once you become <clears throat> familiar with your body. Therefore, first and foremost, make your body symmetrical, relaxed and mindful on the body posture. And then if it is happening naturally, just see the breathing process. Some people see it or a bit experience it at the end of the nostril. Some people can see at the abdominal place where the diaphragm is moving. So when these, whatever may be happening, it's really a clear indication your mindfulness is now continue to gather momentum, is consistent, and what you experience by the in-breath, what do you experience on the out-breath, your interview report explanation will say whether you are imagining or conditioning your mind or whether it is just simply happening. So in walking meditation, what I mentioned morning, it's something you do and try to see the impact on the body, of the body on the ground. But here, in walking, sitting meditation, no any invitation welcome. All the invitations are and So breath must be effortless. Your posture also must be very comfortable. Be aware the body posture or the breath Whatever it may be, what you experience, you have to write in the report and share with someone else practicing. That is what we call interview. So, uh, bringing the mind to the present moment is one thing we call mindfulness. Understanding and verifying the same thing is called clear comprehension. Both has to go hand in hand, otherwise no results. But for anyone, it takes time. At the beginning, it's very slow. So never mind, adjust your body if you need further comfort and make it symmetrical, make it relaxed and try to be with the body posture in a symmetrical and relaxed position or try to catch the the, the metabolic, metabolic action of breathing at the nostril or in the abdomen, whatever it may be, it's just a sign. So how long you can keep this integrity? How long you can keep this continue the mindfulness indicate your progress? So that is what I thought of sharing with you as a guided meditation. So we are now going to go for a group meditation for till uh, 9.30. Thank you very much for listening.